නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ රාගය නිසා ඇතිවෙන द्वේෂය අද්වේෂයේ බවට පත් කරගන්නේ කෙසේද කියන කාරණාව. අපි දන්නවා අපේ ජීවිතයේ මේ द्वේෂය එහෙම නැත්නම් පටිගය කියන එක ඇති වෙන ක්‍රම ගණනාවක් තියෙනවායි කියලා. සාමාන්‍යයෙන් ගොඩාක් ගීපැවිදි කියන සියලුම දෙනාට මේ රාගය නිසා ඇතිවෙන පටිගය අනන්තයි අප්‍රමාණයි. පැවිදි වෙලා හිටියට තාපසේ කුණාට එයා සෝවන් සකර්දාගාමි අනාගාමි හරියත් වෙලා නැත්තම් එයා තාම ජීවත් වෙන්නේ පුතුජන ස්වභාවයෙන් නම් එයා තුල රාගය තියෙනවා. රාගය වැඩි වෙනකොට ඒ රාගය Tamanට දරන්න බැරි වෙනකොට ඒක द्वේෂයේ වශයෙන්, පටිගයේ වශයෙන් අට ගන්නවා. රාගය Tamanගේ සිතේ වැඩි වෙච්ච අවස්ථාවක වචනවල වේගය වැඩි, ක්‍රියාවල වේගය වැඩි, වහාම කිපෙන සුළු ගතියකින් යුක්තව අපි මේ ලෝකේ ජීවත් වෙනවා. මේක තමයි මේ රාගය තුලින් ඇතිවෙන ස්වභාවය. එහෙනම් මේ රාගය ගැන අපි කතා කරනකොට අපට විවිධ காரணා කතා කරන්න සිද්ධ වෙනවා. ප්‍රේමය කියලා, ආලය කියලා, සෙනෙහස කියලා ඒ හැම කාරණාවක් තුලින්ම ගැබ් වෙලා තියෙන අභ්‍යන්තරයේ සංගවිලා තියෙන මේ රාගය. ප්‍රේමය කියලා අපි කිව්වම ප්‍රේමය තුල මොකවත් නැහැ. ඒක තුල තියෙන රාගයක්. රාගය නිසා ඇතිවෙච්ච තවත් මානසිකත්වයක්. ආදරය කියලා අපි කියනවා ඒක තුල තියෙන එක්තරා රාගයක්. එනම් මේ ලෝකේ අපි විවිධ නම් වලින් විවිධ ආකාරයට බැඳීම් නඩත්තු කළාට ඒ ඇලීම් සෑම දෙයක් තුළම ඒ සෑම බැඳීමක් තුළම අපි නඩත්තු කරන්නේ අපේ රාගය. සෙනෙහස කියලා කියනවා. සෙනෙහස තුලින් අපේ ස්පර්ශයට මොනතරම් කැමැතිද? කතාබහ කරන්න මොනතරම් කැමැතිද? එයාගේ යාපත දකින්න මොනතරම් කැමැතිද? ඒ අය වෙනුවෙන් අපේ අපකපවීම මොනතරම් අතිමහත්ද? මේ සෑම කාරණාවක් තුළින්ම නඩත්තු වෙන්නේ අපේ රාගය නෙමෙයිද? ආලය ආලය කියලා අපි කියනවා ආලය තුලින් අවසානයේ අපි විඳින ඵලයේ රාගයේ ප්‍රතිඵලයක් නෙමෙයිද? ප්‍රේමය බැඳීම කියලා අපි කියනවා ඒ සෑම දෙයක්ම අවසන් වෙන්නේ රාගයෙන් නෙමෙයිද? එහෙනම් මේ රාගය කියන කාරණාව රාගයේ වශයෙන් නෙමෙයි විවිධ මාත්‍රිකා වලින් විවිධ මානසික ඇඟීම් වලින් අපි තුල පවතිනවා. දායකයෝ කෙරේ තියෙන විශාල බැඳීම සෙනෙහස මේකත් රාගයේ තවත් ක්‍රමවේදයක් තමයි. ඒගොල්ලෝ දකින්න ලැබෙන්නේ නැත්නම් මාසයක් විතර අපි ඒගොල්ලොත් එක්ක කතාබහ කළේ නැත්නම් අපට සාංකාවක් ඇතෙන්නේ නැද්ද? අනුකම්පාවක් හිතෙන්නේ නැද්ද? සමහර අයට මොනවාරි ප්‍රශ්නයක් වුණාම හාමුදුරන්ට මානකම අමතක වෙනවා. බඩමුට්ටු පෙරලාගෙන දුවනවා, රෝවල් ගාන ගිහිල්ලා ලෙඩ්ඩු බලනවා, ගෙවල් ගාන ගිහිල්ලා පිරිත් කියනවා, ඔළුව අත ගන්නවා, අතින් අල්ලාගෙන අනුකම්පාවෙන් වචන කියලා ඒ කට්ටිය ශක්තිමත් කරනවා, ධෛර්ය කරනවා. මොකද්ද මේ කාරණාව කියලා බැලුවාම මේ බැඳීම තුලින්, මේ සෙනෙහස තුලින්, මේ ආදරය තුලින් යම්කිසි රාගයක් නඩත්තු වෙනවා ඒ තාපසයා දන්නේ නැහැ ඒක. ගොඩක් පිජී පින්වතුන් වලට අත්දැකීම් වලින් තියෙනවා. Tamanට රාගය ඇති වෙච්ච අවස්ථාවක ඒ රාගය සංසිඳවන්න බැරි වෙනකොට ඒ gederෙන්න සේරම කට්ටියට ගාලා එලවන්න තරම් තරහා යනවා. විවාහක යුවලක් නම් ඒ විවාහක යුවලගේ රාගය සංසිඳවන්න නෑදෑයෝ එතනට පිරිලා නම් ඒ මිනිසුන්ගේ කරදරේ ඒගොල්ලන්ට දරා ගන්න බැරි නම් ඒ මිනිස්සු gederin පන්නනකන් ඒ කට්ටියට 100ක් නෑ. මොකද්ද රාගය නිසා දැන් द्वේෂය අට ගන්නවා. නෑදෑ ගෙවල් වලට ආව නම් දවසින් දෙකෙන් යන්න එපා. මෙතන පදිංචිලා මේ මිනිස්සු කියලා දොස් කියන්නේ නැද්ද? ආහාර පානවල ඒ සත්කාරවල අඩුපාඩු ඇති කරලා කොහොම හරි අමනාප කරවල හරි ඒ කට්ටිය යවා ගන්න උත්සාහ කරන්නේ නැද්ද? ඇයි මේ ගැටුම? කුමක් නිසාද මේ රිදවීම? කුමක් නිසාද මේ ද්වේෂය කියලා බලනකොට අර රාගය සංසිඳව ගන්න තියෙන බාධක නිසා ඇතිවෙච්ච ද්වේෂයක් පටිගයක් මේක. සමහර පින්වතුන් ඉන්නවා ඒගොල්ලෝ තාම විවාහ වෙලා නැහැ. නමුත් Tamange පෙම්වතිය කෙරේ යම්කිසි කෙනෙක් දැක්කාම බැලුවාම කතා කළාම ඒ මිනිස්සු මරා ගන්න හදන්නේ නැද්ද? දබර වෙන්නේ නැද්ද? අනන්ත අප්‍රමාණ ප්‍රශ්න වලට පැටලෙන්නේ නැද්ද? කුමක්ද මේක තුළ තියෙන යථාර්ථය කියලා බැලුවාම Tamange රාගයට යම්කිසි අකටයුත්තක් වෙනවා කියන හැඟීම නේද? ඒ පෙම්වතිය තුලින් පෙම්වතා තුලින් Tamanට රාගය සංසිඳෙන්න තියෙන අවස්ථාව Tamanට අයිමි වෙයි කියන ඒ චකිතය බිය නේද මේ द्वේෂයට හේතුව. එහෙනම් Tamanගේ රාගය සංසිඳවන්න බැරි වෙනකොට තමන්ගේ රාගයට බාධකයක් ඇති වෙනකොට ඒක द्वේෂයකින් කෙලවර වෙන බව මේ ලෝකයේ සෑම කෙනෙක්ම දැනගත යුතුයි. එනා රාගය තමන් තුළ द्वේෂය ඇති කරයි කියන ධම්මපදය නිතර සීකල යුතුයි. එහෙනම් තමන් මේ ලෝකයේ හැම දෙයක්ම යථාර්ථය නොදැන පරිභෝජනය කළාම මේ හැමදේම නැති වෙනවා අනිත්‍ය වෙනවයි කියන යථාර්ථය නොදැන ඒවා අයිති කරගත්තාම ඒ හැම දෙයක් තුළින්ම අවසන් වෙන්නේ රාගයක් එහෙම නැත්නම් පටිගයක්. එනම් මේ රාගය අපි තුල द्वේෂය ඇති කරනවා කියන ධර්මතාවය අපි දැනගත්තාට පස්සේ දැන් අපට කමඨාණක් වඩන්න සිද්ධ වෙනවා. කුමක්ද කමඨාන මේ රාගය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපි ඉස්සෙල්ලාම දැනගන්නට ඕනේ. රාගය කියලා කියන්නේ කායික වශයෙන් කයේ පවතින මානසික ඇඟීමක්. සිතේ උම්මත්තක ස්වභාවයන් මේක අපට ලබාගෙන ඇත්තේ තිරිසන් ගුණවල එම නැත්නම් තිරිසන් ලෝකවල අපි ජීවත් වෙලා තිනකොට ඒ පුරුදු පුහුණු වලින් රාගයක් සාමාන්‍යයෙන් අපට ඇතිවෙන්න විදියක් නැහැ ඒ තිරිසන් ගතිගුණවල අපි ඉපදිලා නැත්තම් සමහර තපස්වරු ඉන්නවා රාගයක් නැහැ රාගය පිළිබඳ අත්දැකීමක් නැහැ ඇයි ඒගොල්ලන්ට රාගයක් නැත්තේ කියලා බැලුවාම හැමදාම ඒගොල්ලෝ මිනිස්සුත් භවයේ ඉපදිලා නම් අනන්ත අප්‍රමාණ තපස් රැක්කනම් බ්‍රහ්මචර්යාව කියන ඒ සීලය අධික ලෙස ආරක්ෂා කළා නම් ඒගොල්ලෝතර රාගය ඇති වෙන්නේ නැහැ. එහෙනම් සත්ව ලෝකවල තියෙන මානසික ස්වභාවයක් තමයි මේ රාගය කියන එක. ඒ රාගය කියන ඒ මානසික ස්වභාවය අනන්ත අප්‍රමාණ වින්දාම ඒක අපේ ඥානගත වෙනවා. එහෙම නැත්නම් සිතේ නිදන්ගත වෙනවා. අපි ඉපදෙන හැම භවයකටම ඒක අපට දෑවැද්දක් වශයෙන් ඒක අපට ත්‍යාගයක් වශයෙන් ඒකත් අපෙත් එක්කම ඉපදෙනවා රාගයේ මිනිසෙක් කිය එහෙම නැත්නම් සත්වයෙක් තුල ඇතිවෙන්න හේතුවක් තමයි මේ ලෝක සත්‍යයේ ප්‍රජාව අටගන්නේ රාගය මුල් වෙලා නේද අම්මටයි තාත්තටයි රාගය ඇති වුනේ නැත්නම් දරුවෙක් ලැබෙන්නේ කොහමද? සත්කුලවල ඒ ස්ත්‍රී පුරුෂ කියන දෙපස්සයට රාගය ඇති වුනේ නැත්නම් සත්කුලය බී වෙන්නේ කොහමද? එහෙනම් මේ ලෝකයේ සෑම සත්‍යයකටම රාගය ඇති වුණාට පස්සේ තමයි ප්‍රජාව බෝ වෙන්නේ. එහෙනම් සෑම ප්‍රජාවක්ම මේ ලෝකේ උත්පත්තිය ලබන්නේ රාගය කියන ඒ අකුසලයේ මුල් කරගෙන නේද? එහෙනම් අපේ විඥානයේ වැඩිපුර තැම්පත් වෙලා තියෙන්නේ අර ඉපදෙන්න හේතුවක් වෙච්ච රාගේ නේද? එහෙනම් මේ රාගය අපි තුල අටගන්නේ අපි මේ තැම්පතුවත් එක්ක ගෙනල්ලා තියෙනවා පුරුද්දත් එක්ක ගෙනල්ලා තියෙනවා එහෙම නැත්නම් රාගය විඳින්න වැඩිපුර කැමැත්තක් නඩත්තු කරනවා මේ කියන කාරණා තුලින් මේ රාගය මෙල්ල වෙන්නෙත් නෑ අඩු වෙන්නෙත් නෑ මේක එන්න එන්න වැඩි වෙනවා දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා රාතන් වහන්සේට රාගය ඇති වෙන්නේ නැත්නම් පච්චේක බුදුහාමුදුරන්ට රාගය ඇති වෙන්නේ නැත්නම් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේට රාගය ඇති වෙන්නේ නැත්නම් එහෙනම් මේ ලෝකේ රාගය මුල් වෙලා ඉපදිච්ච අයට රාගය ඇති වෙන්නේ නැති ක්‍රමයකුත් තියෙනවා කියන එක එහෙනම් අපේ චරිතවලත් අපේ විඥාණයනොත් මේ රාගය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් රාගය නැවත කවදාවත් අපේ සිටිවිලි වලින් අට නොගන්න தත්ත්වේ ඇති කරගන්න පුළුවන්. ඒකට අපි සම්මා වඩන්නට ඕනේ. රාගයේ යථාර්ථය දැනගන්නට ඕනේ. යම්කිසි කාමක අදහසක් ඇති වෙනවා නම් කාමක සිටිවිල්ලක් ඇති වෙනවා නම් ඒක සම්පූර්ණයෙන් අපේ සෛලවල තියෙන ඕමෝන් වලට බලපානවා. ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා. සෑම පුරුෂයෙක්ගෙම සම්පූර්ණයෙන්ම බලපාන්නේ කෝසවලට රාගික අදහසක් ආපු ගමන් තමන්ගේ ධාතුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට බයිස්රාවිය වීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. එයා ඒක සංසිඳව ගන්න ක්‍රමයක් හොයනවා. රාගික අදහසක් ඇති වෙනකොට අපගේ ඒ ධාතුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. අනුකම්පාවක් දයාවක් කරුණාවක් ඇති වෙනකොට හදවතේ සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට සාංකාව දැනෙනවා. ප්‍රඥාවට ගෝචර වෙන කාරණාවා සිටිවිලි වලින් දැනෙනකොට පිටියුටරි ග්‍රන්ථියේ සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. එහෙනම් අපේ සෑම ඕමෝන් එකටම අදාළ චෛතසිකයක් තියෙනවා. ඒ චෛතසිකය ඇති වෙනකොට ඒකට අදාළ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති වෙනවා. මෙන්න මේ විද්‍යාව තේරුම් ගත්තේ නැත්නම් මේ ලෝකයේ කෙලෙස් නිරෝධ කරනවා කියන එක බොහොම අපහසු කාරණාවක්. සමුද්‍රයේ තියෙන සියලුම වතුර ටික පොඩි බාල්දියකින් ගොඩට අදිනවා වාගේ තමයි මේ කෙලෙස් නිරෝධ කරනවා කියන එක හේතුව සෑම සිතිවිල්ලකටම අදාළ ඉන්ද්‍රියක් තියෙනවා. ඒ ඉන්ද්‍රියට අදාළ ඕමෝන් එකක් තියෙනවා ක්‍රියාත්මක වෙන. ඒකට අනුව මේ කයේ විපර්යාසයක් ඇති වෙනවා. ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති වෙනවා. මේ අවබෝධය මේ විද්‍යාව ඉසලා දැනගන්නට ඕනේ. රාග සිතවිල්ලක් ආපු ගමන්ම භාවනා යෝගියා දැනගන්නට ඕනේ මේ සිතවිල්ල නිසා ධාතුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. කෝෂයක තියෙන්න පුළුවන් ධාතු ප්‍රමාණය මෙච්චරයි. ඒ ප්‍රමාණයට වඩා මේ භ්‍රමණ වේගය වැඩි වෙනකොට අණු දෙක අතර ඉඩස වැඩි වෙනවා නේද? අපි දන්නවා අණුව තවත් අණුවට බාධා නොවි ක්‍රියාත්මක වෙනකන් භ්‍රමණය වෙනකන් ඒ අණු දෙක අතර කිසිම ගැටුමක් නැහැ. ඒගොල්ලන්ට විවේකයෙන් ඉන්න පුළුවන්. ඒ අණුවක භ්‍රමණ වේගය වැඩි වෙනකොට තවත් අණුවක් තල්ලු කරනවා. ඒ අණුව තවත් අණුවකට පීඩනය දෙනවා. දැන් මොකද වෙන්නේ? අපට ඉන්න පුළුවන් ප්‍රමාණය මිලියනයක් දෙකක් නම් ඊට වඩා භ්‍රමණ වේගය වැඩි වෙනකොට දැන් ඉන්න ඉඩ ප්‍රමාණය අඩු වෙනවා නේද? එහෙනම් කෝෂයක තියෙන්න පුළුවන් ධාතු ප්‍රමාණය මිලියනයක් එකමාරක් දෙකක් කියලා අපි ගණනක් අදමු. දැන් මේගොල්ලෝ යම්කිසි භ්‍රමණ වේගයකින් යුක්තව මෙතන ජීවත් වෙමින් සිටිනවා. මේ භ්‍රමණ වේගය වැඩි වෙනකොට අණු දෙක අතර ඉඩස වැඩි වෙනකොට මේ සෑම කට්ටියම දැන් බහිස්රාවය වෙන්න සූදානම් හේතුව ඉන්න පුළුවන් ප්‍රමාණය මිලියන එකමාරයි භ්‍රමණ වේගයට අණුව දැන් ඉන්න පුළුවන් 500ක් විතර එහෙනම් ඉතුරු සේරම කට්ටිය දැන් එළියට යන්න ඕනේ දැන් මේක බයිස්රාවිය කරන්න එහෙම නැත්නම් මේක පිටත් කරගන්න ක්‍රමයක් හොයනවා මේකට තමයි රාගයට අපි සංසිඳවන්න ක්‍රම හොයනවා කියන එක එහෙනම් අපි දැනගන්න ඕනේ රාගික අදහසක් ඇති වෙනකොට මේ වගේ කාමුක ඇඟීම් ඇති වෙනවා. මේ වගේ මානසිකත්වයක් ඇති වෙනවා. අපි තිරිසන් වාගේ යම් යම් ක්‍රමවේදවලට අපි මුලා වෙනවා. එහෙනම් අද ලෝකයේ ගොඩාක් කට්ටිය මේ වගේ කාමුක චරිත වෙලා ඉන්නේ ඇයි? මේ සිටිවිලි Tamange සිත තුළ පවතින නිසා. කාමුක අදහස් තාම පවතින නිසා ඒ වගේ දේවල් බලන නිසා ලෝකයේ අසභ්‍ය දේවල් දැක්කාම අසභ්‍ය දේවල් හොඳට බලාගෙන හිටියාම Taman තුළ රාගය වැඩි වෙනවා හේතුව ඒ දකින සෑම රූපයක් තුළින්ම ධාතු වල භ්‍රමණ වේගය වැඩි වෙනවා බයිස්රාවිය කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා එතකොට එයා අනාචාරයේ යනවා රාගික දේවල් ඇයෙනකොට කාමුක දේවල් ඇයෙනකොට ඒ අදහස් Tamange සිතට ස්පර්ශය වෙනකොට ඒ සෑම දෙයක් තුලින්ම අණුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා ධාතුවල භ්‍රමණ වේගය වැඩි වෙනකොට බයිස්රාවය කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා එතකොටත් එයා අනාචාරයේ ඇසිරෙනවා එහෙම නැත්නම් අයාලේ යනවා එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දේවල් දැකපු නිසා, මේ වගේ දේවල් කතා කරපු නිසා, මේ වගේ අදහස් සිතපු නිසා, මේ වගේ කාරණා ශ්‍රවණය කරපු නිසා තමයි අද අපේ චරිතය රාගික චරිතයක් වෙලා තියෙන්නේ, කාමුක චරිතයක් වෙලා තියෙන්නේ. මේ තරම් අපේ Brahmacharyaව පිරිහිලා තියෙන්නේ. එහෙනම් කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදාන් සමාදියාමි කියන සීලයට අනුව ගීපින්වතුන්ට තමන්ගේ භාර්යාව එක්ක ස්වාමි පුරුෂයාත් එක්ක තමන්ගේ ගී ජීවිතය ගත කරන්න සාසනයෙන් අවසරය තියෙනවා සමාජීය මට්ටමෙනුත් අවසරය තියෙනවා කිසිම නීතියක් නැහැ තමන්ට ඒ ඒ වගේ වැරදි වලට දඬුවම් ලබන්න එහෙනම් කුමක්ද මේකට කාරණාව පමණ දැන ජීවත් වෙන්නට ඕනේ තමන්ගේ රාගය තමන්ගේ කාමය තමන්ගේ ලෝකෝත්තර ජීවිතයට බාධා නොවන විදියට පවත්වා ගන්නට ඕනේ තමන් තුළ තියෙන සෑම ඒ රාගික අදහසක්ම තමන්ගේ ආර්ය ජීවිතයට බල නොපාන විදියට තබා ගන්නට ඕනේ ඒක සීමා සහිත වෙන්නට ඕනේ පමණ දැන ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් වශයෙන් පවතින්නට ඕනේ එහෙම පවතිනවා නම් එයා කාමයේ සුමිච්ඡාචාරා සීලය තුලින් එයාට සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙනකන් යන්න පුළුවන් රාහත් බෝධියටපත් වෙනකොට ඒ කියන රාගය කාමයේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම සිතෙන් පාවෙලා එයා අරියත් උත්තමයෙක් බවට පත් වෙනවා රාසින්වත් කෙලෙසයක් එයා තුල අටගන්නේ නැහැ එහෙනම් තපස් ජීවිතය තුළ අපට අනන්ත අප්‍රමාණ රාගය ඇතිවෙන්න හේතුවක් වෙලා තියෙන්නේ මේ රාගික සිතුවිලි Tamange සිත තුළ පවතින නිසා රාගික දේවල් ශ්‍රවණය කරන නිසා රාගික දේවල් අපි දකින නිසා බලන නිසා ඒ දේවල් සාකච්ඡා කරන නිසා මේ සෑම අදහසක් තුලින්ම අපගේ රාගය වැඩි වෙනවා. රාගය වැඩි වෙන්නේ ඇයි? ධාතු වල භ්‍රමණ වේගය වැඩි වෙන නිසා බයිස්රාවිය කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. එතකොට සිවුර ගැලවිලා යනවා. මානකම අයිමි වෙනවා. පරාජිකාවට අපි අවු වෙනවා. සසුන්ගත වෙලා ඉන්න තාපස්වරුන්ගේ පරාජිකාවෙන් අපි බේරෙන්නට අවශ්‍යයි. අපේ ශාසනය තුළ අපේ ගෞරවය රැකගන්නට අවශ්‍යයි. ඒකට අපි රාගික දේවල් නොබලා ඉන්න ඕනේ. රාගික දේවල් සවන් නොදී ඉන්නට ඕනේ ඒවා කතා නොකර ඉන්නට ඕනේ මෙනෙහි නොකර ඉන්නට ඕනේ එතකොට අප තුළ තියෙන රාගය ඇවිස්සෙන්නේ නැහැ මොනතරම් සංසාරයේ තිරිසන් බවවල මේවා රැගෙන ආවත් අපේ රැගෙන ඇවිල්ලා තිබුණාන් මොනතරම් සංසාරයේ මේවා පුරුදු පුහුණු කරලා තැම්පත් කරගෙන තිබුණත් අපි මොනතරම් දෙමව්පියෝ ඉපදෙනකොට අපිට උප්පත්ති රාගයෙන් හදලා දීලා තිබුණාන් අපි ඒ දේවල් පරිභෝජනය කරන්නේ නැත්නම් ස්පර්ශ කරන්නේ නැත්නම් ඒවා ඇවිස්සෙන්න ක්‍රමයක් නැහැ. ඒවා අපි තුල මතුවෙන්න ක්‍රමයක් නැහැ. හේතුව ඒ මතුවෙන අවස්ථාව අපි දීලා නැහැ සිතට. එහෙනම් අපේ Brahmacharyaව උපරිම ආරසා වෙනවා. එහෙනම් අපේ සීලය මේ ශාසනය තුල බැබලෙනවා. එහෙනම් මේ ලෝකේ තපස්සරු වෙලා ඉන්න සෑම කෙනෙක්ම තමන්ගේ ඇසකන දිව නාසය සමසිත තුලින් රාගය ස්පර්ශ නොකළ යුතුයි තෘෂ්ණාව ස්පර්ශ නොකළ යුතුයි රාගය ස්පර්ශ නොකළ යුතුයි. ඒකට අපි බොහොම වගකීමෙන් යුක්තව 100න් අපේ තපස් ජීවිතය කරගෙන යා යුතුයි. සෑම මොහොතක් ගන්න සතර ඉරියව්වක් තුළින්ම රාගය, තෘෂ්ණාව, ඒ කාමය මේ කියන කාරණා අපි ස්පර්ශ නොකර සිටිනවා නම් කිසිසේත්ම අපි තුලේ හැඟීම් ඇති වෙන්නේ ඒ නිසා අපට ඒක සංසිඳ වීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ සංසිඳී වීමේ අවශ්‍යතාවයට බාධාවක් ඇතිවීම තුළින් ඒ द्वේෂය පටිගියා කටගන්නේ නැහැ එහෙනම් අද ගිහි ගෙවල් වල අනන්ත අප්‍රමාණ द्वේෂය ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමයි තමන්ගේ මේ රාගය රාගය සංසිඳීමට ඇතිවෙන බාධක මෑණියෝ සම්පූර්ණයෙන්ම දසසිල් සමාදන් වෙලා එයා ಗುಣධර්ම වඩනවා නම් බ්‍රහ්මචර්යාව රකින්නවා නම් දැන් ස්වාමි පුරුෂයා මේ මට්ටමේ නැත්නම් එයාගේ රාගය සංසිඳවන්න බැරි වෙනකොට දැන් gedara බඩු මුට්ටු පොඩි වෙන්නේ නැද්ද? නිතරම බැනගන්නේ නැද්ද ගාගන්නේ නැද්ද දික්කසාද නඩුවලට දැන් යන්නේ නැද්ද මොකද්ද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එයාගේ රාගය සංසිඳව ගන්න අවස්ථාවක් නැහැ ඒ නිසා පවුල් වල අවුල් සම්පූර්ණම ජීවිතයේ අනතුරුදායක වෙලා එහෙනම් ගීගෙවල් වල ඉන්න සෑම පින්වතෙක්ම කාමයේ සුමිච්ඡාචාරා සීලය රකින්නට ඕනේ. හේතුව එහෙම නැත්නම් ශාසනයේ ගී පින්වතුන්ගේ ගෙවල් ඔක්කොම අවුල් වෙනවා. ඒ ඈමද කෙනෙක්ම තමන්ගේ ජීවිතවලට විශාල ප්‍රශ්න කරදර එකතු කරගන්නවා. ඒ තුලින් තමන්ගේ ආර්ය ජීවිතයේ පිරිහීමක් මිසක් ඒකෙන් ගොඩ යෑමක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට රාගය ඉවස ගන්න බැරුව බැඳගත්තා නම් අපගේ කාමයේ සංසිඳව ගන්න අපි සාකරුවේ සාකාරියේ කොයාගත්තා නම් ඒක අපෙන් වෙච්ච අඩුවක් නේද? ඒක ඔයා ගන්න කලින් බ්‍රහ්මචර්යාව රකින්න තිබුණානේ පැවිදි භූමියට එන්න තිබුණානේ රාත් වෙලා පිරිණිවන් පාන්න තිබුණානේ ඒ මොකවත් කරගත්තේ නැහැ රාගයේ සරණ ගියා තෘෂ්ණාවේ සරණ ගියා කාමයේ සරණ ගියා ඒක සංසිඳවන්න මාවතක් ඔයා ගත්තා දැන් තියෙන ප්‍රශ්නය දැන් ටිකක් ධර්මය ඇයෙන නිසා දැන් කමටන් තේරෙන නිසා දැන් නිවන් දකින්න අවශ්‍යතාවය ඇති වෙච්ච නිසා ඒ කට්ටියට කණ්ඩ බොණ්ඩ දෙන්න බේත්තේ දෙන්න නඩත්තු කරන්න බැරි නිසා දැන් බ්‍රහ්මචර්යාවක් රකින්න හදනවා ඒ නිසා අනන්ත ප්‍රමාණ ප්‍රශ්න වලට මුහුණ දෙනවා විවාහ වෙච්ච සියලුම දෙනා කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය තුළින් තමන්ගේ ගුණධර්ම වඩාගෙන රාහත් බෝධිය දක්වා ගීගෙදර ඉඳලා මේ කමඨාම් වැඩි යුතුයි පැවිදි වෙච්ච කට්ටිය තමන්ගේ බ්‍රහ්මචර්යාව කෙලස ගන්න නැතුව රාගික දේවල්, තෘෂ්ණාධික දේවල්, කාමුක දේවල්, අසකන දිව නාසය සමසිතෙන් ගනුදෙනු කරන්නේ නැතුව ස්පර්ශ කරන්නේ නැතුව බ්‍රහ්මචර්යාව රැකලා සෝවන් සකු르දාගාමි අනාගාමි අරියත් බෝධියෙන් පිරිනිවන් පෑමට වැඩ කළ යුතුයි එහෙනම් ගී කට්ටිය රාත්බෝධිය දක්වා ಗುಣධර්ම වඩන්නේ කාමයේ සුමිච්ඡාචාරා සීලයේ තුලින් පැවිද්දෝ සියලුම දෙනාම ಗುಣධර්ම වඩන්නේ තමන්ගේ බ්‍රහ්මචර්යාව රැකීම තුලින් එහෙම නැත්නම් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදේ රැකීම තුලින් මේක පටල ගත්තාම ගී අය කසාද බැඳලා දරුවොත් එක්ක ගෙවල් වල ඉඳලා බ්‍රහ්මචර්යාව රකින්න ගියාම පැවිද්දෝ තමන්ගේ පැවිදි සීලය තුළින් කාමයේ සුමිච්ඡාචාරය තුළින් නිවන් දකින්න ගියාම මේ කට්ටිය පරාජිකා වෙලා මානකම නැති කරගෙන gedera යන්න සිද්ධ වෙනවා අර කට්ටිය ප්‍රශ්න ගැටළු වලින් ඔලු පලාගෙන දික්කසාද නඩුවලට යන්න සිද්ධ වෙනවා ගීගෙවලු තවුල් වෙලා සාසනේ තවුල් වෙලා හැම තැනම ඇවිලෙනවා ප්‍රශ්න ජාලාවක් තම තමන් ඉන්න තැන තම තමන් සීයෙන් දැනගත යුතුයි. තම තමන්ට අදාළ සීලය කුමක්ද කියලා තේරුම් ගත යුතුයි. තමන්ට අදාළ ගැළපෙන සීලය රකින්න දක්ෂ වෙන්නට ඕනේ. තමන්ට ගැළපෙන්නේ නැති සීලයක් රකින්න යන නිසා රට ජාතිය ප්‍රශ්න වලට මුහුණ දීලා ඇයි දික්කසාද නඩු වැඩි වෙලා ගෙවල් වල ප්‍රශ්න වැඩි වෙලා හැමදාම පැමිණිලි හැම තැනම ප්‍රශ්න එහෙනම් අපි අපි තම තමන් ඉන්න තැන් මොකක්ද කියන එක තේරුම් අරගෙන තමන්ට ගැළපෙන සීලය කුමක්ද කියලා තේරුම් අරගෙන ඒකට අදාළ සීලය රකින්නවා අද රට ජාතිය සම්පූර්ණ සාමයෙන් සතුටෙන් ප්‍රීතියෙන් පිරෙනවා ගීගේවල් හැම එකක්ම සතුටින් සාමයෙන් ප්‍රීතියෙන් බැබලෙනවා ශාසනයට ඇවිල්ලා බලනකොට සීලයෙන් විනයෙන් ගුණධර්ම වලින් මාර්ගඵල වලින් බැබලෙනවා දැන් සම්බුද්ධ ශාසනය බැබලිලා නැද්ද මාර්ගඵලලාභින්ගෙන් සම්පූර්ණ වෙලා නැද්ද නැවත ශාසනය ඒ තථාගතයන් වහන්සේ ජීවමානව හිටියා වාගේ නැවත ශාසනයෙන් නැගී හිටිලා නැද්ද? එහෙනම් අපි හැමෝම ගීගෙවල් වලින් සාසනය නැති කරන්න පිරියෙන්න වැඩ කරනවා. අපි හැමෝම පැවිදි ජීවිතය තුළින් සාසනය තුළින් මේ සාසනය පිරියෙන්න එම නැත්නම් විනාශ කරන්න වැඩ කරනවා. අපි අපගේ තන ඉසල්ලාම අපි දැකිය යුතුයි. අපගේ ඒ සුදුසු සීලය කුමක්ද කියලා තේරුම් අරගෙන ඒක රැකිය යුතුයි. එහෙනම් රාගය කියන ඒ අකුසලය අපි තුල අටගත්තාම ඒ රාගය තුලින් කෙලෙස් ඇති වෙනවා. ඒ තුලින් අපට පටිගය, द्वේෂය ඇති වෙනවා. ඒක සංසිඳවන්න බාධාවක් ඇති වෙනකොට ඒක द्वේෂයේ වශයෙන්, පටිගයක් වශයෙන් අපි තුල පවතිනවා. මෙන්න මේ කාරණාව තේරුම් ගන්නට ඕනේ. එහෙනම් සමහර අය වැඩපොළවල ගින් මාස ගණන් වැඩ කරනවා, ගෙදර යන්න අවස්ථාවක් නැහැ. රාගය ඇති වෙලා ඒක සංසිඳවන්න බැරි වෙනකොට ඉන්න කට්ටියත් එක්ක ගා ගන්න නැද්ද? පුංචි දේවල් වලටත් කිපෙන්නේ නැද්ද? අනන්ත අප්‍රමාණ වචන වලින් සැරවෙන්නේ නැද්ද? එහෙනම් අපේ ජීවිතවල මේ තියෙන අඩුපාඩුකම් දුර්වලකම් අපි තේරුම් ගන්නට ඕනේ. අපි තුල තියෙන සෑම කෙලෙසයක්ම අපට යම්කිසි අකටයුත්තක් ඇති කරනවා. අනාර්ය දෙයක් අපි තුල නිර්මාණය කරනවා. අපි තුල තියෙන ಗುಣ අගුණ බවට පත් කරනවා. මේ අඩුපාඩු අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. අපේ දුර්වලකම් මේ ලබාපු මිනිසත් භවයේදීවත් නිවැරදි කරගන්නට ඕනේ. ඒ නිවැරදි කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙනම් අපේ ජීවිතවල මේ කියන සියලුම දුර්වලකම් පවතින්නේ අපි මේ වගේ දේවල් ස්පර්ශ කරන නිසා රාගය ස්පර්ශ කරපු නිසා නේද රාගය සවන් දීපු නිසා නේද ඒවා කතා කරපු නිසා නේද සිතවිලි වලින් මැනේ කරපු නිසා නේද මේ රාගය වැඩි උනේ කාමයේ ඇවිස්සුනේ ඒ නිසා නේද ද්වේෂය කියන ඒ මායයට අපි අවුනේ ඇයි ඒවා කල්පනා කරන්න ගියේ? ඇයි ඒවා හිතන්න ගියේ? ඒවා මොකටද බලන්න ගියේ? ඒවා සවන් දෙන්න ගියේ, කතා කරන්න ගියේ. එහෙනම් ඒ දේවල් කරපු නිසා තමයි අද රාගික චරිතයක් වෙලා, තෘෂ්ණාධික චරිතයක් වෙලා, කාමුක චරිතයක් වෙලා සමාජයෙන් නිඳා ලබන්නේ අපකීර්තියටපත් වෙන්නේ. එහෙනම් තපස්වරු වශයෙන් අපේ පමණ දැනගෙන ඒක අපේ අවශ්‍යතාවයන්ට අනුව අපි ඒවා පරිභෝජනය කරන්නට ඕනේ. කුමක්ද අපේ සීලය ඒකට අනුව තමයි අපි අපේ ජීවන රටාව නිර්මාණය කරන්නට ඕනේ එතනින් එහාට යන්නත් හොඳ නැහැ එතනින් පල්ලෙහාට යන්නත් හොඳ නැහැ එහෙනම් මේ වගේ 100ක් අපි තුල නැත්තම් අපි රකින්න ඕන සීලය අපි දන්නේත් නැත්තම් ඒක අපට තේරිලත් නැත්තම් රකින්නේ මොකද්ද රකින්න සුදුසු දේ මොකද්ද කියලා දන්නේ නැත්තම් මොනවද අපි රකින්නේ උම්මත්තකේ වාගේ ඇස් දෙක මැදගෙන කැලෑව ගියා වාගේ කතාවක් නේද අපට වෙලා තියෙන්නේ එහෙනම් තපස්වරු වශයෙන් රාගික தත්ත්වය අපි තුල තියෙනවා අපි තුල කාමුක ඇඟීම් තියෙනවා නම් තෘෂ්ණාව අධික චරිත නම් රාගික චරිත වෙන සෑම තාපසයක්ම මේ කමඨාන වඩන්නට ඕනේ ඇස් දෙකෙන් රාගික දේවල් නොබල ඉන්න ඕනේ කන් දෙකෙන් රාගික දේවල් සවන් නොදී ඉන්නට ඕනේ රාගික දේවල් කතා නොකර ඉන්නට ඕනේ. රාගික දේවල් සිතන්න නැතුව ඉන්නට ඕනේ. එතකොට ඒ තාපසයාට තමන්ගේ බ්‍රහ්මචර්යාව ආරසා කරගන්න පුළුවන් වෙනවා. තමන්ගේ ජීවිත කාලය පුරාවටම බ්‍රහ්මචර්යාව පාසුවෙන් රකින්න පුළුවන් වෙනවා. ඒක රකින්න දෙයක් නැහැ. හිබේ රැකෙන தත්ත්වය ඇති වෙනවා. හේතුව තමන් තුළ රාගය ඇති වෙනවා නම් තෘෂ්ණාව ඇති වෙනවා නම් කාමයේ අවිස්සෙනවා නම් තමයි ඒ බ්‍රහ්මචර්යාව රකින්න කමටන් අවශ්‍ය. ඒක අවිස්සෙන්නේ නැත්නම් කුමකටවත් අපට ඒක ඒක රකින්න අවශ්‍ය නැහැ. ඒක ඉබේ රැකෙනවා. තම තමන්ගේ ජීවිතවල චරිතවල රාගය ඇති වුණා නම් ඒ සෑම මොහොතක් ගන්න කල්පනා කරලා බලන්න තමන් මේ රාගික දෙයක් සිතපු නිසා නේද රාගය ඇති වුනේ රාගික දෙයක් ඇහිච්ච නිසා නේද රාගය ඇති වුනේ රාගික දේවල් කතා කරන තැනක තමනුත් එකතු වෙලා කතා කරපු නිසා නේද මේක ඇති වුනේ රාගික දෙයක් බලපු නිසා නේද මේක ඇති වුනේ එහෙනම් බලන්න නැතුව ආන්න නැතුව කතා කරන්න නැතුව සිතන්න නැතුව හිටියානම් මේ කියන රාගය ඇති වෙන්න පුළුවන් කමක් නෑ නේද එහෙනම් මේ දුර්වලකම නිවැරදි කරගන්න එක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. මේ අඩුව නිවැරදි කරගන්න සිය පවත්වන්නට ඕනේ. තපස්සරු වශයෙන් Brahmacharyaව රකින්නට නම් ගීපින් අතුන් වශයෙන් අපි කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමිට අනුව තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාවෙන් සීමා කරගන්නට ඕනේ. එතනින් එයාට මේක ගෙනියනවා කියලා කියන්නේ එයා මේ ඇස රාගයට පාවා දෙනවා. එයා මේ කන රාගයට පාවා දෙනවා. එයා අනිත් අයත් එක්ක රාගික දේවල් කතා කරනවා නම් කාමුක දේවල් කතා කරනවා නම් එයාගේ වචනයේ දිව එයා රාගයට කාමයට පාවා දෙනවා. අනිත් අයත් එක්ක ස්පර්ශයට කැමති වෙනවා නම් එයාගේ කය කාමුක මායයට පාවා දෙනවා. එයා අනිත්‍ය සම්බන්ධයෙන් රාගික දේවල් මෙනෙහි කරනවා නම් රාගික දේවල් සිතනවා නම් අනිත්‍ය සම්බන්ධයෙන් කාමුක දේවල් කල්පනා කරනවා නම් ඒ කියන්නේ එයාගේ සිත කාමයට පාවා දෙනවා රාගයට පාවා දෙනවා ඒ මායයට පරදිනවා එහෙනම් තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාවට තමන්ගේ රාගයේ සීමා සහිත කරනවා නම් කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදයේ තුල එයාගේ සීමාව දැනගෙන සීමාව තුල ජීවත් වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම සෝවාන් සකු르දාගාමි අනාගාමි දක්වා යාට යන්න පුළුවන් සික්ඛාපදයේ තුලින් එයාගේ ಗುಣධර්ම ටික යාට වඩා ගන්න පුළුවන් එතන කිසිම අගුණයක් වැඩෙන්නේ නැහැ ಗುಣ වැඩෙනවා මිසක් එහෙනම් තම තමන් ජීවත් වෙන පරිසරය තේරුම් ගන්නට ඕනේ. තම තමන් ජීවත් වෙන ස්ථානය කුමක්ද කියලා දකින්නට ඕනේ. ඒකට අදාළ සීලය කුමක්ද කියලා තේරුම් අරගෙන ඒක වඩනවා නම් කවදාවත් ඒ රාගය තුලින් අපට ද්වේෂයක් අටගන්නේ නැහැ. රාගය ද්වේෂයක් අපි තුල නිර්මාණය කරන්නෙත් නැහැ. හේතුව පමණ දැනගෙන ඒක තුලින් අපි ජීවත් වෙනවා නම් ඒවා ඇති වෙන්න නිර්මාණය වෙන්න ඇති වෙන්න තියෙන අවස්ථා ටික අපි වළක්වා ගන්නවා නම් ඒකට කිසිම අවස්ථාවක් දෙන්නේ නැත්නම් රාගයක් ඇති නොවන විට ඒ द्वේෂයක් ඇති වෙන්න ක්‍රමයක් නෑ නේද? රාගය නිසා පටිගයක් ඇති වෙන්න ක්‍රමයකුත් නෑ නේද? එහෙනම් අපේ ජීවිත තුළ කවදාවත් රාගයක් ඇති නොවන විදියට රාගය ඇති වෙන්න තියෙන අවස්ථා ටික අපි නිදාස් කරන්නට ඕනේ, නිරෝධ කරන්නට ඕනේ. ඒකට විරාගයෙන් අපි දකින්නට ඕනේ, විරාගයෙන් සවන් දෙන්නට ඕනේ, විරාගික දේවල් සාකච්ඡා කරන්නට ඕනේ, විරාගයෙන් ඇසිරෙන්නට ඕනේ, විරාගයෙන් සිතන්නට ඕනේ. මේ විදියට අපි මේ ලෝකේ ජීවත් වෙනවා නම් මේ සම්බුද්ධ ශාසනයේ දායක දායිකාවන් වශයෙන් ජීවත් වෙනවා නම්, බික්කු බික්කුණී වශයෙන් ජීවත් වෙනවා නම්, ඒකාන්ත වශයෙන්ම අපේ බ්‍රහ්මචර්යාව රැකෙනවා. අපි තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ කවදාවත් පරාජිකා වෙන්නේ නැහැ. හේතුව පරාජිකා වෙන්න අපේ රාගය ඇවිසෙන්න ක්‍රමයක් නැහැ. හේතුව ඒකට අදාළ හේතු ටික අපි තුල සැකසෙන්නේ නැහැ. හේතුවක් නැත්නම් ඵලයක් ඇති වෙන්න කිසිසේත්ම ක්‍රමයක් නැහැ නේද? එහෙනම් රාගය නිතරම අපි තුල ද්වේෂයක් ඇති කරනවා. ද්වේෂය නිතරම අපි අනාර්ය කරලා නැවත නැවත උත්පත්තියක් නිර්මාණය කරලා දුක උරුම කරනවා. මේ කියන කාරණාව හොඳට තේරුම් අරගෙන මේක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. රාගය ඇති වෙන්න තියෙන සියලුම අවස්ථා ටික නිරෝධ කරන එක කමඨාණක් වශයෙන් වඩමු. ඇස්වලින් රාග දේවල් නොබලයිමු. කන් දෙකේ රාගික දේවල් නොආසයිමු. වචන වලින් රාගික දේවල් සාකච්ඡා නොකරයිමු. කයෙන් රාගිකව ඇසිරෙන්නේ නැතුවයිමු. සිතුවිලි වලින් රාගික දේවල් සිතන්න නැතුව ඉමු. මෙන්න මේ කාරණාව කමඨානක් වශයෙන් වඩන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපි Brahmacharyaව රකින තපස් ජීවිතය බවට පත් වෙනවා. අපේ චරිතය Brahmacharyaවෙන් ආලෝකමත් වෙනවා. අපිත් මේ සම්බුද්ධ ශාසනය තුල බොහොම පතිවත රැකගෙන ජීවත් වෙන බොහොම සිල්වත් ගුණවත් තාපසයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගනිමු. නිතර නිතර මෙනෙහි කරමු. අපි ත්‍රාගික චරිතයක් නම් අපි තුලත් රාගය ප්‍රශ්නයක් වශයෙන් පවතිනවා නම් ඒ රාගය නිරෝධ කරන්න, ඒ රාගය තුලින් ඇතිවෙන द्वේෂය නිරෝධ කරන්න, ඒ පටිගය නිරෝධ කරන්න මේක අපේ ජීවිතවල සෑම මොහොතක් ගානේ සෑම සෙනෙයක් ගානේ අපි කමඨාණක් වශයෙන් වඩමු සෑම මොහොතක් ගානේ ಗುಣධර්මයක් වශයෙන් මේක පුරුදු පුහුණු කරමු මේ තුලින් අපේ පතිවත රැකගෙන අපගේ කාමයේ සුමිච්ඡාචාරා සීලය රැකගෙන බ්‍රහ්මචර්යාව රැකගෙන ඒකාන්ත වශයෙන්ම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන පළවලටපත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ තුලම ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ කමඨාන මේ කමඨාන තුලින් ලැබිච්ච අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.